ගරුන් වන්දේ සුගතං ගති විමුක්තං සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ පොසොන් මාස පළවෙනි දිනයයි ජූනි මාසේ පළවෙනිදා අද මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කොට වදාළ දිනේ වශයෙන් සැලකෙන පොසොන්පුර පසළොස්වක් පොහෝ දිනේ වැටෙන්නේ මේ මාසයටයි. ඒ නිසා මේ මාසයම පොසොන් මාසයේ වශයෙන් උයි එදා සිටම අපේ රටේ බෞද්ධ ජනතාව සලකලා තියෙනවා. පොකුරු වැසි වස්නා බැවින් මේ පොසොන් මාසය කියලා කියනවා. අවවත් එක්කම වැස්සක් දුවන වෙහි පවතින කාලයක් මේ මාසය. හදිසියේ උන්නු ගමන්න පොකුරු වශයෙන් වෙහි වහිනවා. ඒ වගේම ස්වල්ප මොහොතකින් නිමාවක් වෙනවා. ඒ එක්කම වැස්ස එක් සමග අවවත් තිබෙනවා. ඔන්න ඔය වගේ ස්වභාවයක් තිබෙනවා මේ පොසොන් මාසි. පොකුරු වැසි වස්නා බැවින් පොසොන් මාසය කියන එකෙහි අදහස අපට පැහැදිලිව පෙනෙන්නේ පැරණි පොතපත අනුව එහෙමයි. සෞම්‍ය දායක මාසයක්. ඒ පොසොන් මාසයේදී අද පළවෙනි දවසයි උදෑසන මාත්‍රකාව වශයෙන් අපට ලබා දීලා තිබෙන්නේ අසිරිමත් දිනචරියාව. කාගේ අසිරිමත් දිනචරියාවක්ද තථාගත බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් දිනචරියාව ගැන මේ ධර්ම දේශනාවට කරුණු ඇතුළත් කරන්නට කියන බවයි මෙම සංස්ථාවේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය අපට ආරාධනා කළා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ කරුණා සීතල හදයන් පිරුණු කරුණා හදවතකින් යුතු ශ්‍රේෂ්ඨතම උත්තමයේ කියන බව මේ පින්වතුන් දන්නවා. ඒ වගේම පින්වත්නි පඤ්ඤා පජ්ජෝත විහත මෝහ තමං. ඒ කියන්නේ ප්‍රඥාව නැමැති ආලෝකයෙන් මෝහාන්ධකාරය දුරු කළ උත්තමේ බුදු පියාණන් වහන්සේ තම සෑම කාර්යභාරයක්ම වගකීමකින් යුතුව ඉටු කළයි කියන බවයි මුළු බුද්ධ චරිතයෙන්ම අපට දැක ගන්න පුළුවන්කම තිබෙන්නේ. කවරදාකවත් එක වචනයක්වත් පාවිච්චි නොකළ බවක් මුළු ත්‍රිපිටක ධර්මයේ හැදෑරීමෙන් කවර කෙනෙකුටවත් සොයා කියා ගන්න බෑ. ඒ තරම් ප්‍රමවත් බවක් උන් වහන්සේ තුල පැවතුණා. ඒකම තමයි යථාවාදී තථාකාරී ගුණය කියලා කියන්නේ. යම් ආකාරයකින් දේශනයක් ප්‍රකාශයක් අදහසක් පළ කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාවලියත් ඒ ආකාරයෙන්මයි පින්වත්නි. යථාකාරී තථාවාදී යම්කිසි ක්‍රියාවලියක් අනුවනම් බුදු පියාණන් වහන්සේක ක්‍රියා කරන්නේ ඒ අනුවම තමයි යම්කිසි ප්‍රකාශයක් උන්වහන්සේගෙන් කෙරෙන්නේ අන්න ඒකයි බුදුහාඳුරුවන්ගේ තිබෙන සුවිශේෂ බව කාලං දේශංච දීපංච කුලං මාතර මේවච ඒතේ පංච විලෝකෙත්වා උපජ්ජන්ති තථාගත සෑම තථාගතයන් වහන්සේ නමක්ම මිනිස් ලොව උපත ලැබීමට පෙර බලන කාරණා කීපයක් තියෙනවා පළවෙනි කරුණ තමයි කාලයේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන කාලයක්ද එබඳු කාලයක් නොවේ නම් නැහැ එබඳු කාලයක ලෞතර බුදුවරයෙක් ලෝකෙ පහළ වෙන්නේ. කාලය බලනවා. දේශාංච ඒ උපත ලබන රට ඒ ගැන බලනවා. දේශය ගැන. දීපංච රට ගැන. ඒ රටේ කවර රටක් වුණත් සෑම තැනකම උපතක් ලැබීමට යෝග්‍ය නැහැ. එයින් සුදුසු දේශයේ කුමක්ද කියලා ඊළඟට බලනවා. ඊළඟට කුලං මාතර මේවච කුල මේ බුදු බවට පත්වීමට උපත ලබන ආත්ම භාවයේදී තමාට සහය දීමට උපත ලබන පාරමී ධර්ම පිරු පිරිස ඒ ගැනත් උන් වහන්සේ බලනවා ඒ අය කොයි කොයි තැන්වලද උපත ලබලා තිබෙන්නේ තමන් වහන්සේ සමග සසර එකට පින්දහම් කළ අය අන්න එබඳු අයත් ගැනත් කල්පනා කරනවා ඒ වගේම අනිත්ක තමයි ලෝකයා පිළිගත් උසස්ම වංශයකයි සම්මා සම්බුදුවරේ කුපත ලබන්නේ නැත්නම් ඒ ශ්‍රේෂ්ඨත්වයට ඒකත් මදි පුංචිකමක් වෙනවා. ඒ අනුව බලනකොට දැක්කා එදා මේ ලෝකේ සම්මත ඉහෙළම වංශයේ වශයෙන් පිළි අරන් තිබුණේ ලෝකයා අභිවාදයෙන් ශාක්‍ය වංශයයි. ශාක්‍ය වංශය උපත ලැබුවා. ඊළඟට මාතරන් මව් ගැනත් බැලුවා. කවර කෙනෙක්ද මගේ මව මොකද බුදුවරයන් වහන්සේ නමක් උපතලද මව් කුසක පින්වතුනි දෙවැනිම තවත් කෙනෙක් උපතක් ලබන්නේ නැහැ පිළිසිඳ ගන්නෙ නැහැ ආංශ අවසානයේට තබාගෙනයි උපතක් ලබන්නේ අන්න ඒ නිසා ඒක පාරිශුද්ධත්වයට අවශ්‍ය අංගයක් මව් කුස උපත ලැබුවා උපත ලබා දින 7කින් මවගේ අභාවය ඒ මව තමයි අද මාතෘ දිව්‍ය රාජ නමින් තුසිත දෙව්ලොව බලගත් දිව්‍ය විමානයක සිටිනවයි කියන බව අපේ පුතපතේ සඳහන් වෙලා තිබේ. මහජනයා වඳින්නේ පුදන්නේ ඒකයි. එතකොට බලන්න එතන ඉඳලම ওই කාරණේ අපට සම්බන්ධ කරගන්න පුළුවන්. අපේ ත්‍යාම්කෂි වැදගත් කටයුත්තක් කරන විට බලන් ඕන රටේ තත්වය ගැන මේ කාලේ මෙබඳු වැදගත් ව්‍යාපාරයක් කර්මාන්තයක් කරන්න පුළුවන් වෙලාවද තමන් කරන්න යන ඒ කටයුත්ත දේශේ බලන්න ඕන රට දිහා බලන්න ඕන වර්ෂා කාලයක්ද වසංගත රෝග තියෙන කාලයක්ද මිනිසුන් අතර කැරලි කෝලාහල තියෙන වේලාවක්ද ඊළඟට තමන්ගේ පිරිස ගැන බලන්න ඕන මම මේ වැඩේ පටන් ගන්නකොට මට උදව් උපකාර කිරීමට ඉන්න අයගේ தත්ත්වය මොකක්ද ඒ අය ලෙඩ දුක් වලට ගොදුරු වෙලා නම් රටින් බැහැරව ඉන්නවා නම් වෙන වෙනත් ප්‍රශ්න වලට ඒ අය යටත් වෙලා ඉන්නවා නම් අසු වෙලා එතකොට මම මේ වැඩේ පටන් ගත්තට බෑ මට අවශ්‍ය උපකාරයක් ලබා ගන්න. ඒ වගේ බලන්න ඕන. මාතර තමන්ගේ තත්වයක් බලන්න ඕනේ. මා ගැන රටේ පිළිගැනීම කොහොමද? මගේ අතේ මිටේ නිල මුදල් තත්වයේ කොහොමද? මේ කරන වැඩේ මට නිමාවක් කරගන්න පුළුවන් වෙයිද? මගේ ශරීර සෞඛ්‍ය තත්වයේ කුමක්ද? අන්න ඒ විදිහට තමන් ගැන කල්පනා කරන්න ඕනේ. අර බුදුරජාණන් වහන්සේ උපත ලැබීමට පෙර කාරණා පහක් අර පංච විලෝකණයෙන් දැක්වෙන පරිදි බැලු ආත්මෙන් අපටත් ඒක සම්බන්ධ කරගන්න පුළුවන් අපේ ජීවිතයට යම්කිසි කටයුත්තක් වැඩගත් වැඩක් ආරම්භ කරන විට ඊට ගැළපෙන වකවානුව වේලාව පිරිස තමන් පෙරහිලා තියෙන තත්වයක් නම් තමන් ආර්ථික බංකොලොත් බවකට පත්වෙච්ච වෙලාවක් නම් තමන් තරමක ලෙඩක් සහිත වෙලාවක් නම් ඒ වැඩේ බැරි වෙනවා සාර්ථක කරගන්න. අන්න ඒ වගේ පාඩම් ඔය සෑම ධර්ම කොටසකින්ම අපට පසුබිමින් දැනගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අශිරිමත් චරිතාපදානයේ චර්යා රටාව මහ පුදුමයි. පෙරබත් කිස උදේ කාලයේ උදේ වරුව පසුබත් කිස දවල් දාණයෙන් පස්සේ හැන්දෑවේ 6 වෙනකන් වරුව හවස් වරුව. ඊළඟට ප්‍රථම යාමය හැන්දෑවේ 6 ඉඳලා රෑ 10 වෙනකන් ඒ පැය 4. ඊළඟට රෑ 10 ඉඳලා රෑ 2 වෙනකන් ඒ පැය 4 තමයි මධ්‍යම යාමය. රෑ 2 ඉඳලා උදේ 6 වෙනකන් ඒ පැය 4 තමයි උන්වහන්සේගේ පස්චිම යාමයේ නමින් දක්වලා තියෙනවා. මෙන්න මේ ක්‍රමයට දල වශයෙන් දවස කොටස් පහකට බෙදාගෙන ඒ කොටස් ඒ කාලයන් අතරතුරේ තුන් වහන්සේ පැය ගණන් ඒ ඒ කටයුතු වලට යොදවලා තිබෙන බව බලපතපතානුව අපට පැහැදිලිව පේනවා. අපි බලමු දැන් පෙර යම් කිස ඒ කියන්නේ පෙරබත් කිස උදේ 6 ඉඳන් දවල් 12 වෙනකන් වෙලාව. ඒ වේලාවට තමයි බුදුරජාණන් වහන්සේ අලුයම පිබිදුනායින් පස්සේ ඒ අවශ්‍ය මූලික කටයුතු කර කියාගෙන යම්කිසි කෙනෙකුට පිහිටවිය යුතුය නම් උන්වහන්සේ සමහර විට කාටවත් නොහඟවා වැඩම කරවනවා 이르දි බලයක් පාවිච්චි කරගෙන එබඳු අය හොයාගෙන දැන් අපට පේනවා පැහැදිලිව චත්ත මානවක තුමා ගැන ශේතව්‍ය නුවර ඉඳලා උක්කට්ටා නුවරට යන සරසවි අධ්‍යාපනයේ නිම කළ තරුණිය එදා රාත්‍රියේ ගත කළේ රජගහ නුවර ඉහළ පෙළේ තානායමක බුදුහාඳුරෝ අලුයම ලෝකේ බලද්දි දැක්කා මේ තරුණයාට අද මරණයක් ඔහු මරණයෙන් වළක්වා ගත යුතුයි ඒ සඳහා ඔහුට මම පිහිට විය යුතුයි නමුත් මරණයෙන් බෑ වළක්වා ගන්න වෙනත් ආකාරයකින් හෝ ඔහුට යහපතක් මවිසින් සිදු කළ යුතුයි කියන බවයි බුදුරජාණන් වහන්සේගේ නිගමනය උනේ. අන්න ඒක වටිනා ගුණයක් බුදු ගුණයක්. අපි නම් යම් කෙනෙකුට උපකාරයක් කරන්න බැරි නම් අනේ මොකද කරන්නේ ඒ උපකාරයේ මට කරන්න බෑ කියලා කනගාටු වෙලා නිහඬ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ පින්වතුනි නෑ එබඳු සිරිතක් මට බැරි ඔහු මරණයෙන් වළක්වන්ටයි ඒ තරම් බරපතල විපාකයක් ලබන්න නියමිතයි ඒ වුණත් ඔහුට වෙනත් අයුරකින් හෝ මා විසින් යම්කිසි උපකාරයක් කළ යුතුයි කියන අදහස බුදුරජාණන් වහන්සේට ඇති වුණා ඒ අනුව තමයි උක්කට්ටා නුවරට රජගහ නුවර ඉඳලා යන පාරේ කැලේ මැද අලුයම වාඩි වෙලා මේ චත්ත මානවකයා දැකලා කරුණු කියලා ඔහුට අර යෝවද තම්පව රෝමනු දේසු සක්්‍ය මුනි භගවා කත කිච්චෝ සංගීත ස්වරූපයෙන් ඒ ගාථා තුන කියලා යවන අතර තමයි ඊතල පාරක් වැදිලා මංකොල්ල කරුවන් අතින් එදා රාත්‍රී හැන්දෑවි මරණයටපත් වුණා. මේ ගැනම හිත හිතා ගියා තුනුරුවන් පිළිබඳව දෙව්ලොව චත්ත මානවක නමින් චත්ත නමින්ම දිව්‍ය පුත්‍රයෙක්ව පහළ වුණා. බුදුරජාණන් වහන්සේ වෙතට මධ්‍යම යාමයේ ඇවිදින් බණ දහම් අහලා Tamanට කළ උපකාරය ගැන උන්වහන්සේට මුව නොසෑහෙන පරිදි චත්ත දිව්‍ය පුත්‍රයා ප්‍රශංසා කරලා වදාළ බණහලා උතුම් වූ සෝවාන් ඵලයටත්පත් වුණා. මේ කතා ප්‍රවෘත්තිය මා බොහොම සැකයෙන් මතක් කළේ කවුරුත් දන්නවා. අන්න ඒ වගේ අයට පිළිත විය යුතු අවස්ථාවල් වලදී තථාගතයන් වහන්සේ ඔන්න ඔය වෙලාව තමයි වෙන් කරගන්නේ. උදේ 6න් පස්සේ දාහනේ වළඳන්න අද වගේ පිළිවෙලක් එදා තිබුණා නෑ. ඒ කඳ ටිකක් වළඳලා සුළු ආහාරයක් වළඳලා අට නමේ වෙනකොට පින්ඩ පාටි පිටත් වෙනවා. දායකවරු ඉතින් බොහොම සලකලා දම් පහන් දීලා දාන මාන කටයුතු සඳහා ජල ස්නාන ආදී කටයුතු සඳහා උදේ වරුවම වෙන් කළායි තිබුණේ. අන්න එබඳු වෙලාවල් වලදී අනුන්ට පිහිට වෙන්න උන්වහන්සේ වඩිනවා. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ දැන් ආලවකගේ නිවසට වැඩිය. ඒ වැඩම කළේ හවස් කාලේ. මේ වගේ උදේ කාලයක නෙමෙයි. මෙන්න මේ අපට පැහැදිලිව පේනවා පෙරබත් කිස කියන අවස්ථාවේදී උදේ සැහැල්ලු ආහාරයක් ලැබෙනවා විහාරස්ථානයට ගෙනෙනවා පූජා කරනවා දවාලට ලැබෙන ආරාධනා අනුව පින්ඩපාතේ වඩිනවා නැත්නම් ගෙවල් වල දාණයට වඩිනවා ඒ කටයුතු වෙන් උනේ උදේවරු ඊළඟට පසුබත් කිස කියන්නේ හවස් වරුව 12න් පස්සේ හැන්දෑවේ 6 වෙනතුරු බුදුරජාණන් වහන්සේ ඒ ධම්වල ඉඳලා නිම කරලා ටිකක් විවේකව ඉන්න සිරිතක් තියෙනවා. සක්මන් කරලා විවේකව ඉන්නවා. ඉඳලා ඊට පස්සේ අද අපි කියන විදියට නම් දවල් 1ට විතර එකට එකමාරට විතර පැයක් විතර උන් වහන්සේ සිංහ සෙයියාවෙන් සිහි කල්පනාවෙන් විවේක ගන්නම ටිකක් අර දඹදිව අවු අවුව සැර රටක්. ඒ වෙලාවට බෑ වැඩක් කරන්න. අදත් එහෙමයි. ඒ වෙලාවට පැයක් විතර වෙලාවක් උන් වහන්සේ විවේකව ඉන්නවා කෙලින්ම නිදා ගැනීමක්ම නෙවෙයි. ස්වල්පයක් නිින්දත් යනවා ඇති. ඒ වෙලාව ගත කරන්නේ උන් වහන්සේ ඔන්න ওই විදිහටයි. හැබැයි තව දෙයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දන් වළඳපු විගසම අර විවේකය සොයාගෙන යන්නේ නැහැ. ටිකක් විවේකව සක්මන් කරමින් ගහක් යට විවේක තැනක ඉන්නවා. එබඳු වෙලාවක තමයි තරුණ දෙපළක් අවුරුද්දක් විතර වයස ඇති කුඩා පිරිමි දරුවෙක් දරුවෙක් හරහට උස්සගෙන ඇවිදින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ තියලා අනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ දරුවා ආරක්ෂා කර දෙන්න මේ දරුවාට මරණයක් මාරකයක් දීඝලම්බිකා නුවර ඉරිදි බල ඇති තාපස කෙනෙක් අපට මතක් කළා මේ දරුවා බෑ දින 7කට වඩා රැකගන්න මැරෙනවා මාරකයක්. අපි අඬලා වැළපිලා ආයාචනා කළා අනේ මේ තාපසතුමනි දරුවා රැක දෙන්න. ඒ තාපසතුමා හොඳට කල්පනා කරලා 이르දි බල ඇති කෙනෙක් අපට කිව්වා මේ දරුවා මරණයෙන් වළක්වන්නට පුළුවන් එකම සමතා සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. උන්වහන්සේ දැන් වැඩ ඉන්නව සමත් නුවර. උන්වහන්සේ වෙතට යන්න අවශ්‍ය ප්‍රතිකර්මයක් යොදයි. බුදු පියාණන් වහන්සේ ඒ අනුයි අපි මේ ආවේ. අපි ආගැල අර පන්සල් වත්තෙන් පිට නවත්තලා ගවයා ගැලෙන් ලිහලම් ඌට තන කණ්ඩ සලස්සලා අපි මේ දරුවා රැගෙන ආව මේ දරුවා ගලවා දෙන්න. එතෙන්දී බුදුහාඳුරෝ ප්‍රකාශ කළා මානවක තුමනි මේ ඔබේ පුතාට වෙන්න තිබෙන විපත ඇත්තක්. තාපසතුමා නමක් ගමක් නොකියුවට මාර්ගයේ මතක් වෙනවා. මේ දරුවාගේ පෙර ආත්මයක තරහකාරයෙක් අද අවරුද්ධ නමි යකෙක්වක් ඉන්නවා. ඒ අමනුෂයා මේ දරුවා බිලිගණ්ඩයි ඉන්නේ. ඒකයි තාපසතුමා කියලා තියෙන්නේ. මේ දෙදෙනා ඊට පස්සේ තව තවත් අඬන වැළපෙන විට බුදුහාඳුරෝ මතක් කළේ අර ඈත පේන සල්ගස් අතර සක්මන් කරන්නේ මාගේ අග්‍ර ශ්‍රාවක මහා ප්‍රඥ ශාරිපුත්ත මහ රහතන් වහන්සේ. උන්වහන්සේ වෙතට මේ දරුවා රැගෙන ඔබත් මේ බිරිඳත් යන්න. උන්වහන්සේට වැඳලා নমස්කාර කරලා මාකල ප්‍රකාශයක් මතක් කරලා ආරාධනාවක් කළ භික්ෂූන් වහන්සේලා අට නමක් හෝ දහසේ නමක් ලබාගෙන මේ දරුවාට දිගටම පිරිත් දේශනයක් දින හතක පවත්වන්න. ඒ හත්වෙනි දවසේ පිරිතට මමත් එනවා. බුදුහාඳුරෝ මතක් කළා. ඒ අනුව අර දෙපළ බොහොම සතුටින් ගියා. ඒ වෙලාවේ අර කාරණේ මතක් කළා ඒ අහගෙන හිටිය බ්‍රාහ්මණ කෙනෙක් සරියුත් මහරහතන් වහන්සේගේ දායක කතා වහලා බොහොම කනගාටු වෙලා මම ওই පිරිත පිළියෙල කරන්නම්. සරියුත් හාමුදුරුවෝ බාරගත්ත 16 නමක් අද හැන්දෑව ඉඳලා දෙනවයි කියලා. දැන් ඒ අයට ගමට යන්න විදිහක් නැහැ. අර දායක බමුණුතුමාම කිව්ව යවන්න හොඳක් නෑ ඒ අමනුෂ්‍යයා මේ ගැල අදින ගවයාට ආවේශ වෙලා දඟලලා කලබල කළා කරත්ති පෙරලලා ළමයා විතරක් නෙමේ ඔබ දෙපලත් මරන්න පුළුවන් ඒ නිසා මම අපේ ගෙදරට කැඳවගෙන ගිහින් මගේ දරුවෝත් මගේ ගෙවල් අසල පහල පිරිසක් බොහොම කරුණාවන්ත ගුණවත් අය අද අපි ඒක පිළියෙල කරන්නම් ඉදිරි දින හත පුරා සද්දින පිරිත් දේශනයක් කරන්න දාන මානේ කටයුතු අපි ඔක්කොම කරනවා ඒ දේම කළා හත් වෙනි දවසේ බුදුහාමුදුරුවොත් වැඩියා අර අවරුද්ධ අමනුෂ්‍යයාට මේ දරුවා බිලිගන්න පැත්තට කරවත් එන්න බැරි වුණා මහා රහතන් වහන්සේලාගේ පිරිත් බලයත් ඊළඟට බුදු පියාණන් වහන්සේගේ වැඩමවීමත් මහේ ශාක්‍ය මහානුභාව සම්පත් දෙවි දේවතාවරුත් පිරිත් අහන්නට පැමිණීමත් නිසා ඒ අමනුෂ්‍යයාට සහ මුලින්ම මේ පලාතටවත් ඉන්න බැරි වුණා. ඒ අමනුෂ්‍යයන්ටත් નિયમિત දින ගණනක් තුල ඒ බලිබිලි ගන්න ඕනේ. හැමදාම බෑ. ඒ නිසා එදින පැන්නයින් පස්සේ අර අවරුද්ධ අමනුෂයාට බෑ නැවත මේ දරුවා පිළිගන්න ඉදිරිපත් වෙන්න. ඒකයි බුදුහාඳුරෝ කළේ. බලන්න ඒ කටයුත්ත කළේත් අන්න අර වගේ වෙලාවක. දවල් දානේ වන්දලා විවේකව ඉන්න වෙලාවේ තමයි ඔය අහම්බෙන් සිද්ධ වෙච්ච අසිරිමත් සිද්ධිය. ඔය බුද්ධ චරිතයේ හැටි. මේ දවල් වෙලාව හැන්දෑවට මේ ගැන කතා කරන්න එන්නේ කියලා ආපසු යැවීමක් අනේ බුදුහාඳුරුව තුළ තිබුණේම නැහැ. ඒ වෙලේ මේ ප්‍රශ්නය විසඳුවා. ඒ දරුවා තමයි දීඝායු නමින් අවුරුදු 100 ගණනක් ජීවත් වුණු රටට සමාජයට ලෝකයට බෙහෙවින් ප්‍රයෝජනවත් සේවාවක් කළ දීඝායු කුමාරයා කියලා දක්වලා තියෙනවා. ඒ වෙලාවේ තමයි අපි මේ නිතර දේශනා කරන අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වර්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං කියන ඔය ගාථාවෙන් තමයි එදා බුදුහාරුව ධර්ම දේශනා කළේ මා මේ කතාවට වැටුනේ අර වෙලාව ගැන කියන්න ගිහින් දවල් දානේ වන්දන අර ටිකක් විවේකව ඉන්න වෙලාවේ සක්මන් කරන වෙලාවෙ වෙච්ච සිද්ධියක්. දිවා විහරණයෙන් පස්සේ දවල් දෙකමාරෙන් පස්සේ උන් වහන්සේ අර මා මතක් කළා හවස් වරුවක්. හවස් වරුවේ කොටස් බෙදාගෙන තිබුණා. සාමාන්‍යයෙන් දෙකමාර තුන වෙනකොට උන් වහන්සේ බලනවා ඒ ඒ තැන්වල බණ භාවනා කරන භික්ෂුන් වහන්සේලා එක එක වනාන්තරවල ගල් ගුහාවල විහාරස්ථානවල ආරාමවල මන භාවනා කරන රහත් වෙන්න සදහවත් උපාසකවරුත් ඉන්නවා gederin පිට වෙලා ගිහින් වනගතව එහෙම මන භාවනා කරන ඒ අයට මාර්ගඵල ලැබෙන්න දැන් ආසන්නයි ඒ බඳු අයගේ හිතේ යම්කිසි විතර්කයක් එහෙම ඇති වෙලා තිබෙනවා නම් මෙය හරිද වැරදිද කියලා අන්න එහෙම අදහසක් තියෙනවා නම් බුදුහාඳුරෝ වහාම කොයිතරම් දුර වුණත් යොදුන් සිය ගණනක් වුණත් උන්වහන්සේ සැනකින් irdiyen වඩිනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දවස සෑම ආරාමයකම සෑම පන්සලකම සෑම ගල්ගුහාවකම සෑම භාවනා පොලකම භික්ෂූන් වහන්සේලා වත්පිළිවෙත් කරනව නම් දිනපතා බුද්ධාසනයක් සකස් කරලා තියෙනවා. කොයි වෙලාවෙ බුදුහාමුදුරුවෝ වඩින්ද කියලා කියන්න බෑ. තමන්ගේ හිතේ යම්කිසි විතරකයක් ඇති වුණු විගස බුදුහාමුදුරුවෝ වඩින බව දන්න නිසා වැඩියක් නොවැඩියක් බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් දිනපතා ආසනයක් පිළියෙල කරලා තියෙනවා. ඒ තැන්වලට උන්වහන්සේ වඩිනවා. වැඩම කරවන ඔබ වහන්සේ දැන් බණ භාවනා කරනවා මේ තරම් දියුණුයි. මොකක්ද තිබෙන ප්‍රශ්නය කියලා අහලා ඒ විතර්කයට අදාළ පිළිතුරු සපයලා මගඵල ලබා ගැනීමට බොහෝ උතුමන් වහන්සේලාට බුදුහාඳුරු පිහිට වුණා. ඒ ඔය දවල් දිවා විහරණයෙන් පස්සේ ඊළඟට කරන කටයුත්ත ඊළඟට පින්වත්නි හතර විතර වෙනකොට හතරමාර වෙනකොට ගෙවල් දොරවල් වල වැඩ කටයුතු නිම කරනවා මිනිස්සු. අද වගේ විදුලි ආලෝකයක් තිබුණේ නැහැ. ගෙවල් දොරවල් වලට කවුරුත් එකතු වෙනවා අන්ධකාර වැටෙන්න කලින්. ඒ නිසා උදේ පාන්දර පිබිදිලා ගොවිතැනට ගොවිපොළට රැකියාවට ගිහින් හවස දෙක තුන වෙනකොට ඉවර කරලා ගෙදර එනවා. සූර්ය රශ්මිය හොඳටම වැඩි වෙන වෙලාවට වැඩ කරන්නේ නැහැ අපි වගේ. අපේ රටේ තිබුණේ ඒ ක්‍රමයයි. උදේ පාන්දර 5ට විතර නැගිටලා ගොවිපළට යනවා දවල් 11 12 වෙනකන් වැඩ කරලා නිම කරනවා. සූර්ය රශ්මිය වැඩි වෙලාවට වැඩ කරන්නේ නැහැ. බටහිර ලෝක වාසීන් අපේ රට යටත් කරගත්තයින් පස්සේ ඒ අයගේ රටවල චාරිත්‍රය අනුව වැඩ පටන් ගන්න පුරුදු කළා 10ට නැත්නම් 9ට ඉවර වෙන්නේ 4ට අර සූර්ය රශ්මිය හොඳටම වැඩි වෙලාවට අපි අවුල වැඩ කරනවා බලන්න මේ අපේ රටේත් ආවේ ওই ක්‍රමයමයි උදේ පාන්දර එළිය වැටෙනකොට පිබිදිලා වැඩ කටයුතු ආරම්භ කළා දවල් 11 12 වෙනකොට එහෙමයි ඔය අපි දන්න කාලෙත් අපේ ගම් නියම් ගම්වල කුඹුරු හාණ්ඩ යනවා මේ පින්වතුනු දන්න වැටි උදේ පාන්දර ගින් වැඩ කටයුතු කළා 11 මාර 12 වෙනකොට ඒ හැම නවත්තලා හරක් ටිකක් නාවල හොදලා ගෙදරට යනවා. දෙක තුන වෙනකොට ওই ක්‍රමයේ තිබුණා. ඒව වෙනස්ලා බුද්ධ කාලෙත් ওই ක්‍රමයේ තමයි තිබුණේ. ඉතින් ඊට පස්සේ මිනිස්සු ටිකක් විවේකව ඇඟපොත හොදාගෙන ඔන්න හතරමාර විතර වෙනකොට පහ වෙනකොට පන්සලට එකතු වෙනවා. බණහන් ධර්ම සාකච්ඡා කරන්න බණහන් අනිත් ආගම් අදහන අයත් ඒ ඒ අයගේ ආගමික වැඩ කටයුතු වලට වෙලාව ගන්න ওই අවස්ථාවයි. ඒ අනුව ඔන්න ඔක්කොම හවස හතරමාර පහ වෙනකොට පිරිලා පන්සලට රජතුමා පවා දවසේ වැඩ ඉවර කරලා එනවා බණහන්ට. ඇවිදින් බණ දහන් අහලා 6 6:00 වෙනකොට ඉවරයි. ඒ මොකද අන්ධකාරේ වැටෙන්න ඉස්සෙල්ලා ගෙදරට යන්න ඕන. ගිහින් සමහර විටේ මව්වරු කලින් උයා කියලාත් වෙනවා ඇති. ඉතින් ටිකක් ගිහින් උයාගෙන කාලා බීලා අද වගේ නිදි මැරීමක් නෑ රෑ මධ්‍යම යාමයේ වෙනකන්. 7 8 9 වෙනකොට නිදා ගන්නවා උදේ පාන්දර නැගිටිනවා. දැන් ඔය කුරුල්ලන් වුණත් ඒකයි. දැන් අපි උපමාවට කියනවා ළමයින්ටත් මේ බලන්නේ උදේ පාන්දර කුරුල්ලෝ නැගිටිනවා. ඒ මොකද ඉර බහිනකොට ඒ ඇත්ත කූඩුවට යනවා. කුරුල්ලෝ දැන් කපුටු ගේන්නෝ ඒ කොයි සතා වුණත් පක්ෂීන් ඉර බහිනකොටම කූඩුවට ගිහින්. ඉතින් රෑ 2 3 4 වෙනකන් පහ වුණායින් පස්සේ එළිය වැටෙන්නේ කොයි වෙලාවද කිය බබල බලා ඉන්නේ. යන්තම් පාන්දර 4:00මාර විතර වෙනකොට අරුණ වැටෙනවත් එක්කම ආසෙන් ඔන්න සන්තෝෂයෙන් කෑ ගහනවා. කෑ ගහලා අපට පැහැරෙන්න සලස්සලා උන් එළියට බහිනවා ඊළඟට එළිය වැටෙනකොට. අර එදා වුණත් අද උදේ දැන් අද තත්ත්වය මොකද්ද උදේ ළමෙක් නැගිට්ටුව ගන්න බෑ. 7 8 වෙනකොටත් බුදින්. ඇයි නිදා ගන්නේ රෑ 9 10ට 11ට. එදා තිබුණ පිළිවෙල අනුව වේලාසන බුදිය ගත්තා උදේ පාන්දර නැගිටලා පාඩම් කරන අය පාඩම් කරනවා ඒ කටයුතු කරනවා. ඉතින් අර පිරිසත් ඒ නිසා තමයි බනහන්නට හවස් වෙනකොට යන්නේ. ගිහින් බනහලේ කටයුතු නිම කරනවා. නිම කලායින් පස්සේ ඔන්න පස්චිම යාමේ හවස් වරුව. ඔය විදිහට ගත වෙනවා බුදුහාඳුරන්. ඊළඟට රාත්‍රී 6න් පස්සේ මිනිස්සු ගියායින් පස්සේ උන්වහන්සේ සීත කාලේ නම් උණු වතුරෙන් ඇඟපත හොද ගන්නවා. කැමති නම් ජල ස්නානය කරනවා. මේ වගේ උෂ්ණ කාලේ නම් ඇල් වතුරෙන් නාලා පිරිසිදු වෙලා අර ඇඳගෙන හිටිය ඒ තුන් සිවුරෙන් එක සිවුරක් ඇඳ කියාගෙන ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා සමග සාකච්ඡා තමන්ග ගෝලියෝ ගැන ගෝල භික්ෂූන් වහන්සේලාත් සමග මේ ලෝකෙ හිටිය ශාස්ත්‍රූන් වහන්සේලා අතුරෙන් දිනපතාම පැය 3-4ක් ගත කළ එකම උත්තමයා අපේ බුදුහාමුදුරුවෝ. රෑ 7ට විතර පටන් ගත්තාම රෑ 10 වෙනකම් ওই විනී ශික්ෂාපද පනවන්නේ ඒ වෙලාවට. මිනිසුන් ඉදිරි පිට නෙමෙයි. භික්ෂුන් වහන්සේලා එකතු වෙලා කතා කරලා බුදුහාමුදුරනේ මෙන්න මේ භික්ෂුන් වහන්සේ මෙහෙම දෙයක් කළා කියනවා. ඒ ගැන අහලා කියලා අවවාද කරලා විනය ශික්ෂාපද පනවල ඔය කටයුතු කරන්නේ මේ වෙලාවල් වල. ඒකටයි ප්‍රථම යාමයේ ගත කරන්නේ. රෑ 10න් පස්සේ බුදුරජාණන් වහන්සේ වෙතට අමුත්තන්ගේ පැමිණීම. රෑ දෙක විතර වෙනකම්. ඒ අනුත්ත කවද දෙවි දේවතාවරු 이르දි බල ඇති යක්ෂ සේනාපතිවරුන් මහේශාක්‍ය මහානුභාව බ්‍රහ්ම රාජවරු බුදුරජාණන් වහන්සේ වෙතට එනවා. ඈත ගමේ මිනිස්සු ආශෙන් පන්සලට පාත් වෙන විදුලි ආලෝකයෙන් බබලන ඒ බබළු බඳු ආලෝක ධාරා දැකලා සාදුකාර දෙනවා. ඈත ගම්වලයි. පේනවා මේ බුදුහාඳුරෝ දකින්න එන දෙවියන්ගේ ආලෝකය. ඒ වෙලාවට තමයි දිවි දේවතාවන්ගේ ප්‍රශ්න. දැන් අර මා කලින් මතක් කළ චත්ත මානවකයා දෙවියෙක් වුණා. චත්ත දිව්‍ය පුත්‍රයා බුදුහාඳුරෝ දකින්න ආවේ ওই වෙලාවටයි. පිරිසත් එක්ක. ඒ වෙලාවට මිනිස්සු කවුරුවක් නැහැ. දෙවි දේවතාවන් වෙනුවෙන් වෙන් වෙච්ච වෙලාවට. දැන් දෙකින් පස්සේ උන්වහන්සේ ටික වෙලාවක් සක්මන් කරනවා. අර ඉඳගෙනම හිටිය නිසා. සක්මන් කළා ඊළඟට උදේ 4:00මාර වගේ වෙනකන් නිදා ගන්නවා පැය දෙකක්. ওই පැය දෙකයි අර දවල් පැයයි ওই පැය තුන තමයි පැය 24න් බෑ බුදුහාමුදුරුවෝ සැතපුණේ. අනිත් මුළු දවසම ගත කළේ අපි වෙනුවෙන්. ඒ පිබිදිලා ඊළඟට උන්වහන්සේ සමාපත්තියට සමවදිනවා. සමාපත්තියට කියන්නේ භාවනාවට හිත යොමු කරලා පැයක්මාරක් ගත කරලා ඊට පස්සේ උන්වහන්සේ බලනවා මම අද කාටද පිහිට වෙන්න ඕනේ. අර ඒ වෙලාවේ තමයි අර මා කලින් කියපු චත්ත මානවකයා ගැන දැක්කේ. මේ ශේතව්‍ය නුවර ඉඳලා උක්කට්ටා නුවරට යන තරුණ මානවකේ චත්ත අද රාත්‍රියේහි ඉහළතලේ තානායමක රජගහ නුවර. ඔහුට මරණය. අන්න බලන්න. අන්න ඒ වගේ සිදුවීම් දකින්නේ අනු පිළිබඳ තොරතුරු දකින්නේ බුදුහාඳුරෝ ඒ වෙලාවට. ඒ අනුව තමයි උන්වහන්සේ උදේ කාලේ ගත කරන්නේ. ඊළඟට පින්වත්නි මහා කරුණාවෙන් ලෝකේ බලලා විසඳිය යුතු ප්‍රශ්න ඒ වේලාවෙම උන්වහන්සේ විසඳනවා. තව කෙනෙකුට කතා කරන්නේ නැහැ මං මෙහෙම ගමනක් යනවා එන්නේ කියන බවක් එහෙම නැහැ. බලන්න බුදුහාඳුරන්ගේ ගුණ කදම්බයේ කොතෙක් ඉහළද කියන බව මෙයින් පැහැදිලිව පේනවා. ඊට පස්සේ තමයි උදේ කාලයේ මූලික කටයුතු කරගෙන ශරීර කෘත්‍ය එහෙම නිම කරලා ඊළඟට අර මා මුලින් පටන් ගත්තා වගේ හයෙන් පස්සේ ඊළඟ වැඩ. ඔය විදිහට දවස කොටස් පහකට බෙදාගෙන අද අපි මේ දරුවන්ට තේරෙන වචනේ නම් උදේවරුව, හවස්වරුව, රාත්‍රී ප්‍රථම යාමය, රාත්‍රී මධ්‍යම යාමය, රාත්‍රී පස්චිම යාමය. ඔය බෙදාගෙන ඒ අණුව තමයි උන්වහන්සේ වැඩ කළේ. ඒ නිසා තමයි අර දේ මට මතකද තියුණා මේ දේ කරගන්න බැරි වුණා. එහෙම දෙයක් නෑ බුදුහාමුදුරුවෝ ළඟ. අපි ඒ වේලාවට අයිති වැඩේ කරන්නේ නෑ. මග අරිනවා, මග ඇරෙනවා. අසනීපයි පස්සේ පුළුවන් කියලා. ඒ නිසා වැඩ ගොඩ ගැහෙනවා. නිරෝගීතාවයත් රැකෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපේ බුදු පියාණන් වහන්සේ පින්වතුනි තම ජීවිත කාලයේම ওই බුදු බවට පත් වෙලා හිටිය අවුරුදු 45 සම්පූර්ණයෙන්ම ගත කළේ ඒකටයි කාට යහපත පිණිසද අපට යහපත පිණිස දැන් කෝසල මහරජයා වුණත් අපට පේනවා බුදුරජාණන් වහන්සේ දකින්න දිනපතාම හවසට බණහන් දෙනවා. මෙම්බිසාර මහරජතුමා ඒ රජගහ නුවර ඉන්නවනම් සවැත් නුවර ඉන්නමනම් කෝසල මහරජුරු උදේනි මහරජුරු චණ්ඩප්පජ්ජෝත මහරජුරු ඔය වගේ ඒ රජවරු සෑම කෙනෙක්ම උන්වහන්සේ දකින්න ඒ ඒ වෙලාවට ආවා කෝසල මහරජයා මතක් කළ කදිම කතාවක් සිහිපත් කිරීම වටිනවා. දවසක් කාරණයක් අහන්ඩයි කෝසල මහරජතුමා බණහඬ හැමදාම එනවා. ඒ දවස් ටිකේ ආවේ විශේෂ කරුණක් දැනගන්න. නමුත් ඒ Tamanට උවමනා කරන කාරණේ හැමදාම මතක නැති වෙනවා. බණහල යනවා මගදි මතක් වෙනවා. එක්ක රජ ගෙදරදි මතක් වෙනවා. එහෙම නැත්නම් අන්තිමට කලේ මොකද්ද මේ හතරවෙනි දවසේදී Tamanට හොඳටම කුලූපග අමාත්‍යවරේ කොට කනට කළා කිව්වා අද මට බුදුහාඳුරෝ බණ නිම කරන විට ඔබ මතක් කරන්න ඕනේ මෙන්න මේ කාරණේ. හැමදාම මතක නැති වෙන හින්දා. අනේ බැලින්නම් මගදී ඇමතිතුමාත් දුකටපත් වෙලා සමාව ඉල්ලනවා අනේ දේවයන් වහන්සේ මටත් මතක නැති වුණා. රජතුමා කියනවා මටත් මේක මතක නැති වුණා දවස් හතරක් විතර. මටත් අමතක වීම නම් තියෙනවා ඒ වුණාට මේ හැටි අමතක වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් මට රජකමක් කරන්න බෑ. මේක මොකක් හරි গুপ্ত බලයක් ඇති. අපි හෙටහම් අනේ පස්සේ දවසේ රජුරවන්ටම මතක් වුණා බලහල නිම වෙන විට. රජුරෝ බුදුරජාණන් වහන්සේගෙන් ඇහැව්වා. බුදුරජාණන් වහන්සේ දෙක කතාවක් මම මේ කෙටි කරලා කියන්නේ මට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නේ මේ දින පහේම මත මත මතක නැතුණා මොකද හේතුවක් තියෙනවා. මොකද මං ඔබ වහන්සේ වෙතට බණහඬ එන්නේ ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ පළමු කොටම පිනක්ම බලාගෙන නෙමෙයි. ඇත්තම කිව්වා. පිනම බලාගෙන නෙමෙයි යන්නේ. උදේ ඉඳලා හවස් වෙනතුරු මේ රජකමේ වැඩ කරනකොට බොහෝම පීඩනයක් කායික මානසික එක ප්‍රශ්නයක් විසඳනකොට ඊට වඩා හාත්පසින්ම විරුද්ධ ප්‍රශ්නයක් ඊළඟට එන්නේ ඔය වගේ හැන්දෑ වෙනකන් හවස හවස් වෙනකන් එහෙමයි. දවල් දෙක විතර වෙනකන්. ඉතින් හොඳටම කායික මානසික පීඩණයට වැටිලා අන්තිමට මම මාලිගාවට ඇවිදින් ටිකක් විවේක අරගෙන කෑම ටිකක් එහෙම කාලා විවේක අරගෙන ඔබ වහන්සේ වෙතට එනවා. පළවෙනි කාරණේ මොකද්ද? මෙතෙන්ට ආවහම මට පේනවා ඔබ වහන්සේගේ ඊ타ත්ම රූප ශෝභාවෙන් යුක්ත ශරීරය වර්ණවත් පැහැපත් ඔබ වහන්සේ දෙස බලාගෙන හිටියාම මගේ අර ඔක්කොම අමාරු අඩු වෙනවා. ඒක වැදගත් දෙයක්. ඒකමයි මං වාක්‍යෙන්නේ. මෙතෙන්ට එනකොට මහා සෙනඟක් ඒ සෙනඟ ගැනත් වචනයක් බුදුරජාණන් වහන්සේ මං කියන්නම්. නමුත් පළවෙනි දේ ඔබ වහන්සේ ඔබ වහන්සේගේ මේ ව්‍යක්ත දේශනෙට මගේ කායික මානසික පීඩන අමතක වෙනවා එක දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ රටේ රජුරු මහජනයාත් එක්කම ජීවත් වෙන්න ඕනේ මම හැමදාම මේ ජේතවනාරාමයට හරි විශාකා සිටු දේවිය කළ පූර්වාරාමයට හෝ එනකොට 60 70 1000කට වැඩි බණහන් එකතු වෙච්ච පිරිස මේ මලු මුළු උද්‍යානයේ පුරාම මේ මිනිස්සු මගේ රටේයි මම ඇවිදින් මෙතන ඉඳගන්නේ දායකයෙක් උපාසකයෙක් වශයෙන් මිසක් කෝසල මහරජයා වශයෙන් නෙවෙයි ඒ වෙලාවේ මටත් ඉස්සරහින් මිටි ආසනයක් නීතං ආසනක් ඒ කියන්නේ මෙට්ටයක් ලැබෙනවා ඒකේ මං ඉඳ ගන්නවා ඉස්සරහින් මට ලැබෙනවා හැබැයි මගේ මිනිස්සුත් සමග ඉතින් ඒ නිසා මට નિરાයාසයෙන්ම දිනපතාම 60 70000ක් සමහරදාට ලක්ෂයටත් වැඩි මිනිස්සු පිරීලා ඒ ගොල්ලොත් එක්කයි මම මෙතන ඉඳගන්නේ ඉතින් අර මිනිසුන්ගේ ඊර්ෂියාව ක්‍රෝධයක් මාගෙන නැහනේ අපේ මහරජුරුත් අපිත් එක්ක මෙතන. ඒක මට උවමනා දෙයක්. මහජනයාගේ සිත් සතන් දිනා ගන්න ඕන රජකමේ ඉන්න රජුරුයි. ඒක මේ බණ අශ්‍ය ලැබෙන තව ප්‍රයෝජනයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සු ඒ වෙලාවට මට මේ බොහොම අහිංසක දුප්පත් මිනිස්සු මා ළඟට ඇවිදින් කතා කරලා මහරජුරුවන් වහන්සේ අසවල් පළාතේ මෙන්න මෙහෙම වැරද්දක් කෙරෙනවා. අසවල් ගමේ මෙහෙම දෙයක් තියෙනවා. අසවල් නිරධාරීන් මේ මේ අඩුපාඩුකම් කරනවා. අනේ ඔබතුමා සුවේල බලන්න. කියලා මට මගේ ආරක්ෂක නැති ඇමතිවරුන්ගෙන් සහ ආරක්ෂක අංශ වලින් දැනගන්න බැරි රහසිගත තොරතුරු මම ඔක්කොම දැනගන්න මේ වෙලාවේ. ඒක රජෙක් වශයෙන් මට ඕන කරනවා. රාජසභාවට ගිහින් අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවලදී මම මේව අහනකොට ඇමතිවරු විමතියටපත් වෙනවා කොහොමද ඔබතුමා මේව දැනගත්තේ කියලා. අර අහිංසක මිනිස්සු මට කියනවා ඒ වෙලාවට. ඒක මගේ රාජ්‍ය පාන්න තව ප්‍රයෝජනයක්. ওই තුන්වැනි එක. හතරවෙනි එක තමයි රටේ රජතුමා හැමදාම අලුත් අලුත් දෙයක් ඉගෙන ගන්න ඕන. අදට වඩා හෙට වැඩි වෙන්න ඕන. අපි මේ තක්ෂලා නුවර දිසාපාමුක් ආචාර්යින් වහන්සේගේ මහා සරසවිහි අවුරුදු 8-10 ඉගෙනගෙන ආවට දැන් ඒව ටික ටික යල්පනලා. දවසින් දවස වෙනස් වෙන රට ලෝකෙ. මිනිස්සු. ඒ නිසා අපට ඕන කරනවා අලුත් අලුත් දේ දැනගන්න. ඔබ වහන්සේගේ විචක්ෂණ මේ ධර්ම දේශනාව පැයක් හමාරක් අහගෙන හෝරා 3-4ක් අහගෙන හිටියයින් පස්සේ පුදුමාකාර දැනීමක් අපට ලැබෙනවා. බුද්ධිමය දැනීමක්. ඒක රජෙකුට ඕන කරන පොත්පත් 100ක් කියවලා පුස්කොළ පොත් 100 ගණනක් කියවලා ලැබෙන දැනීම මෙතන ලැබෙනවා මට මාසයක් ඇතුළත මේ බණ හඬෙන ගමනේ. ඒකත් මගේ රාජ්‍ය පාලනයට උවමනාම කරන දෙයක්. මොකද රජෙක් වුණාම රටේ කපටි මිනිස්සු ඉන්නවා, හොඳ මිනිස්සු ඉන්නවා, ගුණවත් මිනිස්සු ඉන්නවා, තක්කඩි මිනිස්සු ඉන්නවා, වංචාකාරයෝ ඉන්නවා. කතා කරනකොට රජතුමා දැනගන්න ඕනේ මේ කවුද කියලා හිතන්න. බැරි නම් රජකම ගෙනියන්න බැරි වෙනවා. මේ අන්න ස්වර්ණ පුෂ්පාන් කින්වන්ති පුරුෂාස්ත්‍රය සූරස්ච කෘත විද්‍යස්ත යස්ත ඥානාත් සේවිතුම රජතුමාට තියෙන්න ඕන කෙනෙක් එක කතා කරනකොට දැන් ওই මහත් එක්ක කතා කරනකොට මේ මිනිස්සෙක් එබඳු කෙනෙක් කියලා වැසුබද දැනගන්න පුළුවන් බුද්ධියක් තියෙන්න ඕන. මෙයා හොඳ කෙනෙක්ද මේ කතා කරන්නේ ඇත්ත වශයෙන් හදවතේ තියෙන දෙයද වෙන දෙයක්ද? අන්න ඒ වගේ තීක්ෂණ බුද්ධියක් රජ කෙනෙකුට තියෙන්න ඕන නැත්නම් රජකම කරන්න බෑ. අන්න ඒ බුද්ධිය පාදලා දෙනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ මේ දේශනාව. ඒකයි මන් නෝර්ධවාමීන්නේ. අනිත් හතරවෙනි කාරණේ තමයි බුදු පියාණන් වහන්සේ මේ පින අපි ඔක්කොටම ඕනේ. දැන් ඔබ වහන්සේ දන්නව මෙතන මේ දඹදිව රජගහ නුවර මේ සවැත් නුවර කෝටි 7ක ජනකායක්. මුළු රටේ එතකොට කොච්චර ඉන්නවද? මේ තරම් මහා සේනාවකගේ ගරු නම්බු ලැබමින් රාජකීය තත්වයකින් අපි වැජඹෙන්නේ අවුරුදු 30 40 පෙර පිනක් නිසා. ඒ පින අපේ ජීවනවා ඒකත් දවසින් දවස. ඒ නිසා අපි තව තවත් පින්කම් කරගන්න ඕන දිනපතා. එතකොටයි මට මතු ආත්මවලත් මේ වගේ වැඩ කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ වහන්සේ දැකලා බණහල කල යුතු දේ නොකල යුතු දේ දැනගෙන පුණ්‍ය ක්‍රියාවල් කර කියා ගන්න විට මට විශාල පිනක් උපදිනවා. ජනතාව වෙනුවෙන් සේවය කරලා. කල යුතු දේ මොකක්ද නොකල යුතු දේ මොකක්ද කියලා අපිව නොමග අරින අය බොහොමයි රටේ පාලකයන් වශයෙන් හැම කෙනෙක්ම. පාලකයන් සමහර කපටියයි නොමග අරිනවා. ඒක දැනගන්න ඕන රජුරු. එහෙම නැත්නම් රජකම කරන්න බෑ. අන්න ඒ නිසා මට මේ පින වැඩි දියුණු කර ගැනීමටත් මේ ඔබ වහන්සේගේ බණ දහම් ඇහිීමට එන වේලාව බොහෝම වැදගත් වෙනවා. ඔය බුදුරජාණන් වහන්සේ පින්වතුනි යොදාගෙන තිබුණු කාලය පිළිබඳ දිනචරියාවේ ක්‍රම උදේවරුව, හවස්වරුව, රාත්‍රියේ ප්‍රථම යාමයේ 10 වෙනතුරු මධ්‍යම යාමේ දෙක වෙනතුරු පස්චිම යාමේ පහවදා එළි වෙනතුරු ඒකත් තව අණු කොටස් වලට බෙදාගෙන තිබුණා ඒකයි මා මතක් කළේ පින්ඳ පාත යන ගමම් බිමන් දානමාන වලට යන ගමම් බිමන් ඒ සෑම දෙයක්ම හොඳට දිවසින් බල්ලා දැක්කහම ඒ වාට උන්වහන්සේ ඊළඟ දවසේ හෝ ඊට දින ගණනකට පස්සේ හෝ වැඩම කරනවා දැන් උක්ක වේලා නුවරට බුදුහාඳුරෝ බරක් වැඩි මාස දෙක තුනක් පාගමනින් බණ කියාගෙන මහා සේනාවක් උක්ක වේලා නුවර අනේ භික්ෂූන් වහන්සේ නමකට චෝදනා කරනවා මේ හාමුදුරුවෝ හාමුදුරු නමකට නොගැලපෙන දෙයක් කරනවා කියලා අර මහා සේනගාස්සේ බුදුහාරුව ඒක ඇහුවා මොකද කියලා මේ චෝදනාව ඇත්තයි කිව්වා මොකද මං මහා සිටු පවුලක 187 කෝටියක දේපලක තිබිච්ච කෙනෙක් එකම දරුවා මම මහාන වුණා මන භාවනා කළා මහාන වෙලා පස් අවුරුද්දයි කැලේට 17 අවුරුද්දයි 22 අවුරුද්දක් මව්පියන් දැක්කේ නැහැ අන්තිමට මං කල්පනා කළා ওই මහානදම් පිරුව ඇති ඊට පස්සේ මං කලේ මොකක්ද ආපහු ගෙදර එන්න ඕනෑ කියලා එන ගමන් දව් ගණනාවක් ඇවිදින් මේ උක්ක වේලා නුවරින් තමයි මං උපන් රට දසන්න රටේ ඒරකච්ච නුවරට යන පාර තියෙන්නේ. මෙහි නැවතුණා වර්ෂාවක් නිසා අම්බලමක නැවතුණා. එතෙන්දී මං දැනගත්තේ හිඟන යාචක දෙපලක් අර යාචකයන් අතර අඬන්න පටන් ගත්තා මේ අපේ පුතා මහණ වුණා මේ හාමුදුරු කෙනෙක් ආවයි කියන වචනේ ඇහුණයින් පස්සේ එතකොටයි මං දැනගත්තේ මේ මගේ අම්මයි තාත්තයි බව එදායින් පස්සේ මං කලේ ඒ දෙන මෙතන තියාගෙන අපෝපස්ථාන කරනවා දීපල ඔක්කොම එක එක්කෙනා අල්ලගෙන. දරුවෙක් නොහිටි නිසා. ඇයි හිටිය දරුවා මම. මං වනගත වුණා, බහන් මාන වුණා. මම මේ මෞපිය දෙපළට පින්ඳ පාටි කරගෙන සලකනවා. මේක හොඳ නෑ කියන පිරිසකුත් ඉන්නවා. ඒ වුණාට වැඩි හිටි පිරිස ඔබ වහන්සේගේ මෞපියන්ටත් එක්කයි කියලා දාන දෙනවා. ඉතින් ඒවා කරගෙන මම මේ කරන මෞපිය උපස්ථානයේ ඒකයි මමත් දන්නවා භික්ෂුවක් වශයෙන් ඒක හොඳ නෑ කියලා. නමුත් නොකර බැරි නිසා මම කරනවා. එතෙන්දී බුදුහාරු මොකද්ද කළේ? සාදු සාදු සමන සාදු සාදු සමන ත්වංපන සත්තු ශාසන කරු ඕආද පටිකරු අමෝඝං රට්ඨපින්ඩම් බුඤ්ජහි මහණ ඔබ කරන්නේ වරදක් නෙමෙයි බුදු පසේ බුදු මහරහතුන්ගේ උදාාර ගුණයක් කියලා බුදුරජාණන් වහන්සේ මෞපිය උපස්ථානයේ පිළිබඳව විනී ශික්ෂාපද දෙකකුත් එදා දේශනා කළා. අන්න ඒ අනුව දැන් මේ පින්වතුන් කල්පනා කරන්න ඒක දැක්කේ බොහොම කලකට කලින්. මේ දැකලා තමයි උන්වහන්සේ වැඩි. ඔය වගේ කාලානුරූපව හොඳට වෙලාව බෙදාගෙන බුද්ධිමත්ව ක්‍රියා කළ ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ අනුගාමිකයන් වශයෙන් ශ්‍රාවකයන් වශයෙන් ඒ උදාාර ගුණධර්ම දියුණු කරලා ඒ බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළ අමා මහ නිවන් සම්පත් ලබා ගැනීමට මේ ධර්ම ශ්‍රවණ මේ පිනත් අපට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. ittavatac samhehi sambatam punya sampadam sabbe deva anumodantu sabbe bhuta anumodantu සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ග මහා පඬිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමින්වයන් වහන්සේ. උදාරතර ශාසනික සේවාවක් කරනු ලබන උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය